හොඳයි එහෙනම් හොඳින් අහන්න. ඉතකසේ නැට කාමයන්ගේ නිස්සාරණය ගැන දේශනා කිව්වට මේක ඉතිරි කොටස වන්නේ ව්‍යාපාදයේ නිස්සාරණය ගැනයි කරුණ ඉදිරිපත් කිරීමට තියෙනවා. මේ කාම නිස්සාරණය සහ ව්‍යාපාද නිස්සාරණය කියන කරුණු දෙක ඇති කර ගැනීම කාමස්කන්ධයේ ව්‍යාපාදයේ නැත්නම් කටකේ තුනී කරමින් සකදාගාමී වීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට හෝ කාමච්ඡන්දේ පටිගේ නැතර නැති කර අනාගාමී වල කෙනෙකුට දෙහිමින් ප්‍රයෝජනවත් වෙනවා ඊට අමතරව ඕනෑම කෙනෙකුට කාම නිස්සාරණය සහ ව්‍යාපාද නිස්සාරණය ඇති කර ගැනීම තුළින් අතිවිශාල කෙනක් මහත්ඵල මහානිසංස භාවයට පත්වන කුසල සත්‍යයක් අත් කර ගන්නට තියෙන ශක්තිය ලැබෙනවා ඒ ඇතත් කවදා හෝ දවසක නිවන් ලබා ගැනීමට ඒ නිස්සාරණ ධර්මයන් ඇති කර ගැනීම උපකාරී වෙනවා උපයෝගී වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් ව්‍යාපාද නිස්සාරණය නිස්සාරණීය ධාතු සූත්‍රයේ වදාරන්නේ මෙන්න මේ ආකාරයෙන් පුනිස්තරම් දෙකේ දෙක්කෝනෝ ව්‍යාපාද මනස්කරෝතෝ ව්‍යාපාදේ චිත්තන්න පක්ඛන්දතින ප්‍රසීදතින සංචිත්තතින ආදිමුච්චති අඥාපාදම් කෝපනස්ස මනස්කරෝතෝ අඥාපාදේ චිත්තං පක්ඛන්දති ප්‍රසීදති සංචිත්තති ආදිමුච්චති සත්ත සංචිත්තං සකතං ස්වභාවිකං සවිත්තං ශ්‍රීමුත්තං සවිසංගතං ව්‍යාපාදේන ඒච ව්‍යාපාද පත්‍ය උපජ්ජති ආශාව විකාන්ත පරිණාමා මුත්තෝසෝ තේහි නසෝතං වේදනං වේදියති ඉදමක්ඛාතං ව්‍යාපාදස්ස නිස්සරණ මේකේ තියෙන දහස පළමෙන් අප ප්‍රකාශ කරනවා යම් කෙනෙක් ව්‍යාපාදයේ අනුව මෙනෙහි කරන විට ඒ චිත මනවින් පිළිගන්නේ දිගින් දිගට ව්‍යාපාද සිතිවිලි වල චිත ගමන් කරන්නට සිත නතර වෙනවා නමුත් අව්‍යාපාදයේ සිට පිහිටවන විට අව්‍යාපාදයේ සිට මැඩවින් පිහිටනවා දිගින් දිගට මේ සිට පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ව්‍යාපාදයේ කියන වචනයට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අව්‍යාපාදය කියන්නේ. අව්‍යාපාද කියන එකේ අදහස තරහ නොවිශේෂයෙන්ම. නමුත් මෙහිදී අව්‍යාපාද කියන වචනේ බුදු දානන් වහන්සේ වදාරා තිබෙන්නේ තරහන විශේෂයෙන්ම දක්වීම සඳහන් වේ. මෙත්තා චේතෝ විමුක්තිය දක්වීම සඳහා මෙත්තා චේතෝ මුත්‍ය කියන්නේ මෛත්‍රියෙන් ලබන මෛත්‍රී භාවනාවෙන් ඇති කරගන්න ලබන ධ්‍යාන ශිත්තවල. කවර ධ්‍යාන ශිතක් ධ්‍යාන ශිත දෙවන ධ්‍යාන ශිත තුන්වෙනි ධ්‍යාන ශිත ආදී කවර ධ්‍යාන ශිතක් හරි මෙත්තා චේතෝ විමුක්ති වශයෙන් විශ්වාස සත්‍ය සංජිතං සකතං සම්භාවිතං ශ්‍රේෂ්ඨිතං ඕ ඒ මෛත්‍රී ධ්‍යාන චිත්තය මනෝවින් වඩලා වඩලා ප්‍රගුණ කරලා වශයෙන් කුත් භාවයට පත් කරගන්නවා එක්කෙම නිසාම සේමත්තාස විසංගතං ව්‍යාපාදේන ඔහුගේ සිත ව්‍යාපාදේ හා මිශ්‍ර වන්නේ සංයුක්ත වන්නේ ඒකෙන් දෙදහස් වෙනවා. මේක ව්‍යාපාද පත්‍ය උප්පන්නේ ආශ්‍රව විගත පරිණාහා ව්‍යාපාදේ නිසා යම්තා කාශ්‍රදම් හැදෙනවා නම් ඒ වගේම යම් කෙසේ දුකක් පීඩාවක් වෙනසක් ආයාසයක් ඇති වෙනවා නම් මුත්තසෝතේහි ඒ සෑම දෙයකින්ම ඔහු නිදහස් වෙනවා. නසෝතම් වේදනම් වේජ්‍යති ඔහු ඒ ව්‍යාපාදයේ නිසා ඇතිවන දුක් වේදනාව විඳින්නට යන්නේ ඊටමත් කරතම් ව්‍යාපාදස්ස නිසා නම් මේ ව්‍යාපාදයේ නිස්සරණය මේ ඒ පාඩේ සරල අදහස ඒ පළමුවෙන් බුද්ධ වාසේ දක්වන්නේ ව්‍යාපාදයේ අනුව චිත මෙහි පවත්වාගෙන යන විට ඒ අනුව කල්පනා කරන විට චිත දිගින් දිගට ව්‍යාපාදයේ පවතින්නේ චිත හැකිලලා නැතර වෙනවා කියන එක මේ தත්ත්වය උද්දකවන්නේ එක් හෝ ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන අනාගාමී කෙනෙකුට එහෙමත් නැත්නම් සකාම ඡන්ද පටිග ධර්මයන් තුනී කරලා තියෙන සකදාගාමී තත්ත්වයකට වූ කෙනෙකුට එහෙමත් නැත්නම් ව්‍යාපාදයක් තරහවක් ඇති වීම කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් කියලා පැහැදිලි ලෙසම අවබෝධ කරගන්න. ඒකත් අමතරව ව්‍යාපාදයන්ගේ ව්‍යාපාදයේ ඇතිවීමෙන් ඇතිවෙන ආදීනවේ මනමින්ම අවබෝධ කරගෙන මුන්නම හේතුවකටත් මම තරහ සිතක් ඇති කරගන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානයක පිටාශිතන වෙනවා. මේක ව්‍යාපාදයන්ගේ ආදීනවේ ගැන අප කලින් කරුණු කියලා දී තිබෙනවා විශේෂයෙන්ම අප අරලියෙන් ලද පොතේ මෙතෙන් නිවන් දකිමු කියන පොතේ ව්‍යාපාදයේ ව්‍යාපාදයේ තියෙන ආදීනව දක්වා තිබෙනවා. ඒ පොත කියවපු බොහෝ දෙනෙක් අපිට කියපු කාරණාවක් තමයි අපිට දැන් එදිනදා ජීවිතයේදී තරහ යන සිතුවිලි 90%කට වඩා අඩු වෙලා තිබෙනවා. තවත් සමහර අය කියනවා අපිට දැන් තරහ යන සිතුවිල්ලක් ඇතිවන්නේ නැති තරම් කියලා. මේ අයගෙන් සමහර අය ධ්‍යාන චිත්ත උපදවාගෙනත් නැහැ. ඒ වගේම මාර්ගඵල උපදවාගෙනත් නැහැ. ඒ ව්‍යාපාදයන් ඇතිවීමේ ආදීනමේ තේරුම් අරගෙන මම තරහ නොවී සිටිනවා කියලා අදිස්ථාන කරගෙන කටයුතු කරන අය තමයි ඒ විදිහට අපිට ප්‍රකාශ කරේ සමහර කෙනෙක් පමණ ධ්‍යාන මාර්ගඵල උපදාගත ඇසිදෙනවා. ඒ නිසා මේ ව්‍යාපාදයේ ආදීනවේ නැවත නැවත මෙනෙහි කරලා අවබෝධ කරගන්නට ඕනේ. ඒ පොත නැවත අධ්‍යයනය කරන්න ඒක තමන්ම අවබෝධ කරගන්න බලන්න. ඒකේ තියෙන ව්‍යාපාදයන් ඇතිවීමේ ආදීනව. විශේෂයෙන්ම ව්‍යාපාදයක් ඇතිවීම ඒකාන්ත වශයෙන්ම දුකක් කියන එක තේරුම් ගත යුතුයි. සංහසක නිගමම්ම කෙනෙකුට ඇති වෙන්නේ කායික දුකක් මානසික දුකක්. එතන දුක්ඛ සත්‍යයේ පහළවීමත් මේ දුක්ඛ සත්‍ය ඇති කරගත්තේ තමා විසින්මයි තමාගේ නොදක්කම. තමන් විසින්ම සංහසෙත් ඇති කරන තමාම දුක් පිළියෙල. දුක්ඛ සත්‍ය එතකොට සංහයාම තුනේ කෙනෙක් අත්දකිනවා නමුත් ඒ අත්දැක්කාට ඒ දෙලයට තරහ යාම දුකක් කියලා බොහෝ විට තේරෙන්නේ අවිද්‍යාවෙන් වැටී තිබෙන නිසා. අනිත් පැත්තෙන් තරහ යාම තුළින් ඇති වෙන දුක ඒ වෙලාවට පමණක් ඇති වෙලා නැති වෙලා යන්නේ නැහැ සමහර අයට ඒක දිගින් දිගට පවතිනවා සමහර විට මාස ගණන් අවුරුදු ගණන් ඒ සමතව සමහර විට ජීවිතාන්තය දක්වාම ඒ තරහව වෛරය නැවත නැවත සිත තුළින් මතුවෙමින් සිත තුළින්ම මානසික දුක් විඳින පුද්ගලයෝ ලෝකයේ සිටිනවා ඒකත් අමතරව මරණ මොහොතේදී ඒ තරහට සම්පූර්ණයෙන්ම සිදෙන්නේ නැතුව ජාතියෙන් ජාතියට යන බද්ධ වෛර බද්ධ කෝප තත්ත්වයටපත් වූ අවස්ථා තිබෙනවා. මේ විදිහට අතිබහ අපේ මහා විශාල දුක්ඛ ස්කන්ධයක් මේ සදායාම නිසා අපි අතීත බහුලදී ඉඳලා තියෙනවා. මේ භවයේ මේ දක්වාම තරහ යාම නිසා නොයෙක් ආකාර දුක් ඉඳලා තියෙනවා. මේ දුක්ඛ සත්‍ය අපි අත්දැක්ක නමුත් මේ දක්වා මේ දුක්ඛ සත්‍ය අපි අත්දැක්කේ අපේ තියෙන මෝඩකමට ඒක තේරුම් අරගෙන තරහ යාම සම්පූර්ණයෙන් නතර කරගත යුතුයි කියන හැඟීමේ පිටලක් කටයුතු නොකළ නිසා තමයි ඒ විදිහට ඒ දුක්ඛ සත්‍ය අධ්‍යක් දැක දුක් විඳලා අප එන්නේ. මේ නිසා මේ අය තේරුම් ගත යුතුයි තරහ යාම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා. මේ තරහ යන අරමුණක් මරණ මොහොතේදී එහෙම සිහිපත් වුණා නම් ඒ තරහසිත සිහිපත් වීම නිසා මලයක් සං වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ උපදින්නම තරහා සිතක විපාකයක් වශයෙන් ඒක නිසා ඒගේ මුළු ජීවිත කාලය පුරාම තරහා සිතින් පිරුණු සිතේලි තමයි තිබෙන්නේ එම නිසා ඒය කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් නොයෙක් අපසල කර්ම රැස් කරගන්නවා ඒ අපසල කර්ම රැස් කර ගැනීම නිසා ඒ සත්‍යයන්ට ඒ මලයන් මේ සත්‍යයන්ට දුකකින් දුකේ තමයි ගමන් කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කොට වදාළා මේ සුභතියට පවතින ශ්‍රද්ධාන්ත නැවත සුභතියට ඉපදෙන්නට ලැබෙන්නේ සුභතියට ඉපදෙන්න ලැබෙන්නේ මහණෙනි මේ පොත් උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා කියනවා මෙන්න මේ වගේ සුළු දෙනකොට පමණයි නැවත නැවත දුගතියෙන් දුගතියට මෙයන් ශ්‍රද්ධාව මේ මහා පොළවේ පස්තරම් අතිවිශාල ප්‍රමාණයක් කියලා දක්වා තිබෙනවා ඒත් අමතරව මේ මරණ මොහොතේදී යම් කිසි ආකාරයකින් ප්‍රබල අකුසල ශක්තියක් තේපත් වෙනවා නම් තරහ යාම නිසා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා මේ අකුසල ක්‍රියා බොහෝ විට මේ බලවත් අකුසල කර්මයන් ශේපත් වුණා නම් මේ මරණ මොහොතේදී එවිට අවීචාදී නරකෝල තමයි උපදින්න සිදුවන්නේ. ඒ කාලයේදී එහෙම ඉපදුනාට පස්සේ අත්‍යශයෙන් ධර්ම දුක් විඳින්නට සිදුවෙනවා. බුදුරජාණන් වහන්සේ දේවදූතල බාලපඬිතුමනි සෝතෝ දක්වන ආයේ නරකෝල තිබෙන දුක ඒ දුක දක්වමින් බුදුරජාණන් වහන්සේ වගේ අවස්ථාවකදී වදාන්නා යාමංචිතං දෙක්කේන උපමාපින සුඛනා සදාග දුක්ඛ නිවයාති මේ දුක් අපේ තියෙන දුක කියන්න මට මහණෙනි උපමාවකින්වත් දැන් උපමාවක්වත් නෑ උපමාවකින්වත් ඒ දුක දක්වන්නට බෑ ඒ තරම් දරුණු දුකක් තියෙනවා බුදුහාමුදුරුවෝ තමත් ඒක ප්‍රකාශ කරනවා අනේක පරියායනකෝ අහම් දෙක්කේ නිරේකතං කතේය යාමංචිතං නසකරං අක්ඛාණයන පාපලතම් යාව දුක්ඛාණය යාති. මම මොන ආකාරයකින් කොයි කොයි ආකාරයේ වචන ප්‍රකාශ කරමින් මේ අපායේ තියෙන දුක විස්තර කළත් මහණෙනි මට ඒව වචනයෙන් කියලා නිම කරන්නට බෑ. මේ නිරවල තියෙන දුක මෙතරම් නැතියි. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වචන එතකොට කොයිතරම් ධර්ම දුකක් නිරේවල විඳින්නට සිදු වෙනවද කියන කරුණ මේ අය තේරුම් ගත්තේ. මේක තේරුම් අරගෙන තමන් කල්පනා කර බලන්න ඕනේ අතීත භවවලදී මේ විදිහට තරහ යාම නිසා ඒකෙන් ඇති කර ගන්නා ලද අකුසල කර්ම විපාක ශක්ති වලින් නිරය ආදී තැන්වල ඉපදලා දින්ද පුදුක කොච්චරද කොපමණ බාහිර ගානක් මේ නිරය වලට අපි ගිහිල්ලා තියෙනවද කොපමණ කාලයක් නම් මේ දුක් විඳලා විඳලා විඳලා තියෙනවද කියලා මේ කාරණාව පෙනෙදිලිවම Tamanට අවබෝධ වෙලා පෙනෙන්න ඕනේ මම මේ මෙච්චර කාලයක් තිස්සේ අතිශය ඉන්න දරුණු දුක් මේ නරකොල ගිහිල්ලා එකදුනා අපේ නැත්නම් මලයක්ෂම් වෙන තත්ත්වවල ගිහිල්ලා එකදුනා නොඑක ආකාර දුක් වෙනලා ඉඳලා දුකයෙන් දුකේට යමින් බ්‍රහ්මහාරිට බුද්ධාන්තර ගණන් තිස්සේ සමහරට කල්ප කල්පේ පුරාම පවා කල්ප ගණන් තිස්සේ මේ විදිහට දුක් විඳලා දුක් විඳලා අපි තියෙනවා. මේ සත්‍ය හරියට තේරුම් ගන්න. එතකොට තරහා යාම තුළින් ඇතිවන මේ දුක්ඛ සමුදය සත්‍ය තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මේ දුක්ඛ සමුදය සත්‍ය ඇති කරගත්තේ තමා විසින්මයි තමාගේ තියෙන නොදස්කමට. මේ විදිහට දුක්ඛ සහ දුක්ඛ සත්‍යයක් වශයෙන් මේ තරහ යාම තේරුම් ගත යුතුයි. ඊට අමතරව තරහ යාමේ විවිධ ආදීනවත් නැලෙයි අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ තරහා ගියාට පස්සේ Tamanට මොනම ආකාරයකින්ම ධ්‍යාන සිතකට සිතපත් කරගන්නද බෑ. ධ්‍යාන සිතක් පමණක් නෙවෙයි මේ විපස්සනා භාවනාවක් අතර හරපත් හරියට කරන්නට බෑ මේ ව්‍යාපාද නීවරණයේ සිත තුළ තියෙනවා. කොයි භාවනාවක් කළත් සමත භාවනාවක් කළත් විදර්ශනා භාවනාවක් කළත් නීවරණ ධර්ම අපි යට කරගන්නට ඕනේ. එහෙම නැති කරගන්නට නම් යට කරගෙන සිටින්නට ඕනේ. ඒක නිසා කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ ජීවන ධර්මයන් සම්පූර්ණයෙන්ම බැලපවත්වා ගන්නට පුළුවන් ශක්තිය භාවනා කරන කෙනෙකුට තිබිය යුතුයි. කාමයන්ගේ නිස්සන්නේ කියනකොට අපේ ඒ කාමයන් බැලපවත්වා ගත යුතු ආකාරය කීවා. අද මේ ව්‍යාපාදයන්ගේ නිස්සන්නේ ගැන කතා කරන විට ව්‍යාපාදයේ බැලපවත්වා ගත යුතු බවයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට Tamanට ධ්‍යානයකට සිතපත් කරගන්න සිටින්නට පුළුවන්කම කවදා හරි තිබුණා නම් ඒ ධ්‍යානසිත තරහසිත ආවට පස්සේ පිරිහෙනවා. නැවත නැවත ඒක උපදවා ගන්නට මහන්සි වන්නට වෙනවා. ධ්‍යානසිතකට සිතපත් කරගත්තාට පස්සේ සිතේ තියෙන නිවීම, ශාන්ත භාවය, ශීතල භාවය, සංසම් භාවය, සංසිඳීම, ඒකෙන් ලැබෙන නිර්වාමිෂ සුවේ කුමක්ද කියලා, කොතෙන්ද කියලා තේරුම් ගන්නට පුළුවන් වන්නේ ධ්‍යානසිතකට සිතපත් කරගත්තු කෙනෙකුට. ඒකත් අමතර මේ ධ්‍යානසිත නැත්නම් කාමස්කන්ධ ආදී නීවරණ ධර්මයන් තබාගෙන මාර්ගඵලයක් ලබන්න බෑ විශේෂයෙන්ම තනහසිත අඩු කරගන්නට ඕන 50%ක්වත් වැඩිය සකදාගාමි වන්නට අනාගාමි වන්නට නම් සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දේ පිටිගේ නැත්තටම නැති කරන්නට ඕන. එහෙම නැති කළාට පස්සේ ඇතිවන නිවාසෝය මෙතක ඒක සීමා කරන්නට බෑ. මේ අය සෝවාන් ඵලසික සමාධිය ඵලසිතේ තියෙන ආස්වාදයේ තියෙන නිරාමිෂ සෝය මේකයි කියලා දැන් අත්දකිනවා අත්දැක්කට ඊට වඩා ඉහළ සෝයක් ඉහළ නිරාමිෂ අමාමහ නිවන් සෝයක් අත්දකින්නට පුළුවන් අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ සකදාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ මොකද සිත තුළ තියෙන ක්ලේශ ධර්ම මේ විතර තවදුරටත් නැති යනවා ඒකත් අමතරව සිත තුළ තියෙන සමාධි තත්ත්වය වැඩි වෙනවා එමේෂා ඒ අමා නිවන් සෝය තවත් ගැඹුරින් සහ උසාමත්ම හොඳින් අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඊළ ඊළ මාර්ගඵල ලබන කෙනෙකුට. මේ විදිහට ධ්‍යානසෝය මාර්ගඵල වලින් ලබන නිවන් ආදී ලබා ගන්නට නොහැකි වෙන මේ තරහව මා තවදුරටත් සමාගත යුතුද කියන ප්‍රශ්නේ මේ අයම විශ්වාස බලන්නට. විශේෂයෙන්ම මොනම හේතු නිසාවත් මම නීත පශව තරහාශයක් ඇති කරගන්නේ නැහැ මොනම ආකාරයෙන්වත් මම යම් කිසි පුද්ගලයෙක් මාව වෙත ඇවිල්ලා මාව මැරුවත් මාව කෑලි කෑලි කැපුවත් මොන අනතුරක් කර දෙයක් කළත් මම තරහාශයක් ඇති කරගන්නේ නැහැ කියන දැඩි අනිෂ්ඨානය සමාජයේ සිට තුළ මතුවන්නට ඕන ඒ විදිහට තරහවේ ආදී නෙවෙයි තරහව කියන එක දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් ගැනීම අතීත බහුලදී විඳින තරහ ආකාම ඡන්දේ නිසා ඇති වූ විඳින දුක තේරුම් ගැනීම ආදී කරුණු ඒ වගේම ධ්‍යාන මාර්ගඵල ආදී උපදවා ගැනීමට නොහැකිවන ආකාරයේ අපව ආවරණය කරන නීවරණ ධර්මයයි මේවා කියලා තේරුම් ගන්න මේවා ප්‍රහාණය කිරීම දුස්සහ කිරීම ආදී කරුණු තමාගේ සිත තුළින්ම දැන නැගී යුතුයි බලයේ සිතට මේවා ආරෝපණය කරන්නට පුළුවන්. එසේ වූවාට ඒව తాවකාලිකයි නැවත නැවත සරහසකින් ව්‍යාපාරික මත වෙනවා ඒ ආරෝපණය කරන පුද්ගලයන්. බලයෙන් සිතට ආරෝපණය කරගන්නා පුද්ගලයන් එහෙම සිටිනවා. තමන්ගේම අවබෝධයෙන් નિરાයාසයෙන්ම සිටිවිලි નિરાයාසයෙන්ම සිටතුලින් මේ ධර්මතාවයන් පැනනගා නම් බොහෝ කාලයක් සාරහසිත ව්‍යාපාරික වලින් ඈත් වෙලා සිත සමා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට එවැනි පුද්ගලයෙකුට කොහොම එවැනි පුද්ගලයෙක් Tamanda තේනවා නම් මොනම හේතුවකට මම තරහටක් ඇති කරගන්නේ නැහැ කියලා ඊට පස්සේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ඉවසීම කියන කාරණාව. මොනවද අපි යොසන්න තෝරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන ඉදිරියේ දෙක්කෝ කමෝකෝ තේසේසත් උන්නස්ස විපස්සායේ පාසාය දන්සමස්ස වාසාතපසේ සතර සම්ප්‍රස්ථාන දුරුස්ථානන් දුරාගතාන වචන ප්‍රසානන් upponna uppannana sāreetānaṁ vedanānaṁ dukkhaṇaṁ karānaṁ kattkānaṁ asātānaṁ pāṇahārānaṁ අද්විවාශක ජාතිකෝ හොති මේ ලෙසින් බුදුහාමුදුරු විශේෂ දුතු ආකාරය පෙන්වන කරා අපි මේ තරහ යන එකට අමතර විමසීම මේ පොදුද කළ යුතුමයි විශේෂයෙන්ම තරහ යන කෙනෙකුට මේ ජීවිතයේදීම විශාල දුකක් අත්දකින්නට වෙන බව මේ හැටම කලින් කියවා මේ දීහිතේ ධම්මේ සමන්නාගතෝ බික්ඛෝ දෙක්ඛේ ධම්මේ දුක්ඛං විහෙරති සවිගාතං සෝපායසං සපරිලාහං. ඒ විදිහට වදාළ පාඩයක් තියෙනවා අංග තුනකින් යුතු භික්ෂුවක් නැත්නම් කවදෙක් හරි මේ ජීවිතේදීම දුකින් වාසය කරනවා පීඩාවකින් දේශකින් සිට පරිණාමයකින් තැවීමකින් යුතුව වාසය කරනවා පතමේ හිතේ මොන කරුණු තුනකින්දී කාම විතක් කියන ව්‍යාපාද විතක් කියන විනිශ්චය විතක් කියන කාම විතක් වලින් යුතු පුද්ගලයා ව්‍යාපාද විතක් වලින් යුතුව කටයුතු කරන පුද්ගලයා ඊර්ෂ්‍යා විතක් වලින් යුතු පුද්ගලයා මේ ජීවිතයේදීම දුකකින් වාසය කරන්නේ ඒ වගේම මානසික පරිලහ තැවීම් දැවීම් වලට පත් වෙලා බඳුන් දුක් විඳින පුද්ගලයෙක් බවට පත් වෙනවා. එමෙස්සා සෝවාන් වෙලා සකදාගාමී අනාගාමී වීමට උත්සාහ කරන අය විසින් මේ කාම සංකප්ප, නෙක්ඛම් සංකප්ප, ව්‍යාපාද සංකප්ප කියන කොටස් තුනම බොහෝ දුරට නැති කර ගන්නට ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා සංකප්පේ සමාගයේ සිටතොල ප්‍රබින්ම දිනවන්නට ඕන. ඊළ ඉහළ යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම 100%ක්ම සම්පූර්ණ ගියේ. එමෙනිසා ඒක ගැන විශේෂ අවධානයක් යොමු කළා. තමන් තේරුම් ගන්නට ඕන මේ සෑම දෙයක් සෑම දෙයක්ම මම යොමු කරන්නට ඕනේ කියලා. සීතස් උන්හත් සීතල උස්නේ ඉවසන්නට ඕන. මොන දුකක් සීතල තුනේ උස්නේ ආවා. විකල්පායක පාසාය සාපේපාසා දුක්ඛ සංයත වෙනවා. සංස්කමකට වාසාකබ්බකේ සම්බ සම්පස්සාන මෙසිම දරුවෝ නැත්නම් අවුව ලයිකසමේ සුලංග නැත්නම් සම්පයන්ගේ පස්සේ මාදී කවරක් හරි තියෙනවා නම් ඒවෙන් ඇති වෙන දුක් අපි කියන සංයත වෙනවා. ඒ ඉවසනකොට ඥාන සංප්‍රයුක්ත යෝෂීණය කලේ කියන්නේ මොකක්වත් කරගන්නට දෙයක් නැති නිසා අඥාන උපේක්ෂාවෙන් කටයුතු කිරීම නෙවෙයි මේ අදහස් කරන්නේ ඥාන සංප්‍රයුක්තව නුවණින් කල්පනා කරලා ඉවසන්නට පුරුදු වන්නට ඕනේ. ඊට අමතරව දුරුස්ථාන දුරගතානම් වචන පතානම් අපි කැමති නැති අපිට කොහෙත්ම අපිට අසන්නට නොකැමති වචන නිතර නිතර අසන්නට සමහරට ලැබෙනවා. අප විචනය කරනවා සමහර විට නැන්දා අපහාස කරනවා සමහර විට නැත්නම් Taman කිසිසේ සම්බන්ධ නැති දේවල් වලට අභූත චෝදනා ඉදිරිපත් වෙනවා සමහර අවස්ථාවලදී මේ වචන අපි ඉවසන්නට පුළුවන් වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා අතිවාක්සන්තේස කිෂ්ණං දුස්සී ලෝකී බහුජනෝ කියලා. මම මේ ඔක්කොම මිනිසුන්ගේ මේ නරක වචන, විවේචන, නිନ୍ଦා, අපහාස ආදී ඉවසනවා. මොකද හේතුව? දුස්ති ලෝකේ බහුජනෝ බොහෝ දෙනා දුස්තිලවත් සුත්‍යවිතවත් නැහැ. දුස්සීලවත් අය පුද්ගලයෝ තමයි මේ විදිහට මේක ආකාරයෙන් නින්දා කරන්නේ අපහාස කරන්නේ පරිසවචනේ දිනක් බණින්නේ මේකේ තමන්ගේ හිත පිළිවෙල දේවල් කියන්නේ අනුම්පද කියන්නේ මේ ඔක්කොම අපි ඉවසන්නේ මොකක් නිසාද බොහෝ සත්ව දුස්සීලයි ඒව තේරුම් ගන්න සුද්ධිලවත් අය බොහෝ දුරට අඩුයි ඒක අමතරව මේ කරුණු විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනෝනෑම සත්‍යයක් අපේ කනේ වැදුනාට පස්සේ ඒ ශබ්ද තරංග කනේ වැදීම නිසා ශෝත විඥානයක් ඇති වෙලා නැති වෙලා යන ඔච්චරයි. ඉතින් වශයෙන් මේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාම. උරුල්ලේ කන ශබ්දයක් ඇසුණත් අපේ කනේ ඒක වැදුනා. ඒ පිළිබඳ දැනීමක් ඇති වෙලා නැති වෙච්ච. කම් කිසි කෙනෙක් අපිට ප්‍රශංසා කළත් ඒ පිළිබඳ දැනීමක් ඇති වෙලා නැති වෙච්ච. යම් කිසි කෙනෙක් අපගේ අපගේ සිත විදින කවර ආකාරයේ වචනයක් ප්‍රකාශ කළා සිදුවන ක්‍රියාදාමයකයි. චිතේදී නාම ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා තමා මේවා අත්දකින්නවා නෙවෙයි මේ මම ප්‍රේමයට මට නිඳා කළා මට අපහාස කළා මම මේ වේදනා නිඳා අපහාස විඳින්නේ කියන වැරදි දෘෂ්ටියේ පීඩා සිටින අයට තමයි මේ වචන තුලින් දුක් පීඩා ලැබෙන්නේ පටිඝේ නැත්නම් තරහව ඇතිවන්නේ තමන් තේරුම් ගන්න මේ වචන හුදුන් ශබ්ද තරංග පමණයි යෝ ඇති වෙන නැති වෙන යනවා කණේ වැදෙනවා ඕන ශබ්දයක් කණේ වැදෙනාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන නැති වෙනවා මේ තමන්ගේ දෙයක් නෙවෙයි තමන්ට අයත් දෙයක් නෙවෙයි තමන්ට ඕන විදිහට ඇති වෙන දෙයක් නෙවෙයි ඒ නිසා ඇති වෙන පරදක්මයක් මේ සත්‍යය හරියට තේරුම් ගත්තාට පස්සේ තමන්ටම තේරෙනවා කවුරු තමන්ට නින්දා කරත් මොකෝ ප්‍රශංසා කරත් මොකෝ ඒක ඒ ඇගේ වචන එච්චර තමන්ට ඒව අදාළ නැහැ තමන්ගේ දෙයක් නෙවෙයි, තමන්ට කළ දෙයක් නෙවෙයි. මේ සත්‍යය හරියට අවබෝධ කරගත්තාට පස්සේ ඕනෑම නින්දාවක්, ඕනෑම අපහාසයක්, ඕනෑම අභූත චෝදනාවක් ඉවසන්නට පුළුවන් කිසිම ගැටීමක් නෑ උපේක්ෂිතව ඉන්නට පුළුවන්. මේ සමගතර උපන්නාන ශාරීරිකානම් වේදනානම් ශාරීරිය තුලින් නැති වෙන දුක් වේදනා තියෙනවා. තිප්පෝනම් කරවනම් කටුකානම් තීව්‍ර වූ කටුකෝ දුක් වේදනා තියෙනවා. ආනාරාම ප්‍රාණේ නැති යන දුක් වේදනා හරි අපිට අත්දකින්නට සිදුවෙන මේ සෑම දුකක්ම අපි ඉවසන්නට ඕනේ. ශාරීරික දුක් ඇති වෙන එක ස්වභාවයෙන්ම සිදුවෙන දෙයක්. හරි දුකක් ලබා දෙන ශරීරයක් අපිට මේ තිබෙන්නේ. ඒ තුලින් දුක් ලබා දෙන්නට එපා කියලා අපි හිතුවට කවදාවත් ඒක හරියන්නේ දුක් ලබා දෙන ශරීරයක් ලබාගෙන ඒක තුළින් ඇතිවන දුකට අපි ගැටෙන එක අපේ තියෙන මොඩකමක්. ඒක නිසා ශාරීරික වශයෙන් දුක් වේදනා හැදෙනකොටම කල්පනා කරන්න මේක අනාත්ම ධර්මයක් දුක් වේදනාව කියන එක. ඒ දුනිෂ ඇති වෙන ඵල ධර්මයක් ඒ වේදනාව ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේක සිද්දට බරක් කරගන්නට එපා සිද්දට වේදනාවක් කරගන්නට එපා. මොනෝද මිනිස්සු මොඩ සත්‍යෝ කායික දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ මානසික වශයෙන් උද්වේගාවටපත් වෙනවා. එවැනි පුද්ගලෝ කායික සහ මානසික දුක් දෙකක්ම අත්දැකෙන පුද්ගලෝ. එමෙන්න අපේ කායික දුක් විතරක් අත්දකිනවා නම් ඒකයි හොඳ. ඒ කායික දුකට මානසික දුකක් එකතු කරගන්නට අවශ්‍ය නැහැ. ශරීරයේ තියෙන ස්වභාවික වශයෙන් විඳාකාර දුක් ඇති වෙන්න පුළුවන්. රෝග පීඩා ඇති වෙන්න පුළුවන්, අනතුරු ඇති වෙන්න පුළුවන්. නැත්නම් දරාවට පස්සින් ආදී විවිධ දුක් ස්වභාවික වශයෙන් ඇතිවන්නට පුළුවන්. අපට ඇති වෙන මේ ශාරීරික දුක් බොහෝමයක්ම ඔක්කොම නෙවෙයි බොහෝමයක්ම අපි අතීතයේ කරන ලද අකුසල කර්ම වල විපාක සත්‍ය. අතීතය කියන්නේ මේ මොහොතට තත්පරයක් වෙනත් අතීතේ. මේ භවයේ පෙර ඔක්කොම අතීතේ පෙර බවත් අතීතේ. එතකොට මේ අතීතයේ කරන ලද යම්කිසි අකුසල කර්ම වල විපාකයක් වශයෙන් තමයි සමහර විට බොහෝ දුක් ඇතිවන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි කරන ලද අකුසල කර්ම වල විපාක සත්‍යයක් වශයෙන් මේ දුක් වේදනා ලැබෙන්නේ තමන්ගේ දුවේකට පුතේකට නැත්නම් සමාන්තරයේ භාගයන්ට මේ දුක් වේදනා ඇතිවෙනකොට එහෙමයි කල්පනා කරන්න ඕනේ. ඒ ඇයිට ඒවා ලබා දෙන අකුසල කම්ම ඒ අය කරලා තියෙනවා. සත්‍යං ඝාතනය කර සත්‍යංගේ අංගපසංග නැති කරලා කඩලා බිඳලා දාන අය අදිශාන දුර්ලං වෙනවා. ඒ වගේ ඒ අයට දුක් දෙන්න තියෙනවා. තමන්ටත් එහෙම අකුසල කම්ම පළ දුන්න සුළුම දුක් දෙන්න තියෙනවා. එමේ නිසා කල්පනා කරන්න පුරාණ සම්මන් පොෂ්ඨ පොෂ්ඨ යම්ති හෝති කියන පාඩේ එවැනි අකුසල කර්ම විපාකයක් දෙනකොට තමන් මේ දුක් විපාකේ දකිනවා දුක් විපාකේ දකින ගමන්ම තේරුම් ගන්නවා සීතේ කරන අකුසල කර්මයක විපාක සත්‍යනේ ලැබෙන්නේ මේ දුක් විපාක සත්‍යය ස්පර්ශ කරන වාරයක් වාරයක් පාසා මගේ අතීත කර්ම සත්‍යය දිවි දිවි සේවිතේ යනවා මේක හරියට දකිනකොට හිතේ මහා ශනසීමක් පවත් බල්ලවත් කායික දුක මේකේ නමුත් ඒ කායික දුක අත්දකින අවස්ථාවේදී මේ විදිහට අතීත කර්ම ශක්තිය ගෙවි ගෙවි යනවා කියලා දකිනකොට සිතින් සැනසෙන්නට පුළුවන් සිතින් සතුටින් යුතුව ඒ දුක් වේදනාව අත්දකින්න පුළුවන්. ඒකත් අමතරව මේ නිතර නිරන්තරයෙන් මෙහෙය කළ යුතු පාඩයක් තියෙනවා. ඔබතෝ දන්නේ කියන එක විච්චේ ඒක අපසේ නැතෝ ඕචර කංග මංගාණ යෝකන්තේ යොන් තත්ලාපියෝ මනෝපදෝෂේයන නිසෝතේන ශාසන කරෝ නිතර නිතර සෑම බෞද්ධයෙක් විසින්ම සිහිපත් කළ යුතු අවවාද අනුශාසනයක් දැක්වුවේ දෙපැත්ත කැපෙන කියතක් ඒ කියන්නේ දෙපැත්තකට ඇරලා දෙන්නේ කැඩලා කපන්නේ ඒ වගේ කියතක් අරගෙන තමන්ගේ අත කපලා ඉවත් කරනවා අනිත් අත කපලා ඉවත් කරනවා කකුල් දෙක කපලා ඉවත් කරනවා ශරීරයේ කවර කොටසක් අනිත් කපලා ඉවත් කරනවා නම් ඒ ඉවත් කප කප ඉවත් කරන සත්‍යයන් කෙරෙහි ඉවත් සිත දෝෂය කර ගන්නවා නම් සිත වෛරය තරහවක් අමනාපයක් ඇති කර ගන්නවා නම් එවැනි අය නමේෂෝ තේන සම්සාසන කරෝ මගේ ශාස්ත්‍රයේ ප්‍රතිපත්ති පූර්ණේ කරන අය නිවි මේක හොඳට මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේ මේ පාඩේ ප්‍රකාශ කළේ නිකන් ආවර්ත කියාට නෙවෙයි උන්වහන්සේ බෝසත් මූලයේදී මෛත්‍රිය පාරමිතා ධර්මයක් වශයෙන් පූර්ණේ කරපු අත්දැකීම් පාදක කරගෙන ඒක දැකලා තමයි මේ පාඩම් මහන්සිය ප්‍රකාශ කරන්නේ. මේ නිතර අහලා තියෙන එක තමයි ඔය ශාන්තිවාදී වෙන සාත්‍රජාතක කතා. ඒ ශාන්තිවාදී තාපසේ අපේ බෝසත්තු කලාගුරුජෝ දේවදත් දැකපු ගමන්ම දේවදත් මේ ශාන්තිවාදී තාපසේ අතිශය වර්ධක් කරලා නැහැ. උත්තර හරියට තගේ නම මොකක්ද කියලා අහනකොට සාන්තිවාදී කියලා කියනකොට එහෙමනම් මම තගේ ශාන්තිය පෙන්වන්නම් කියලා වදකයට නියම කරනවා මේ රජුරු නැහැ කපලරන්නේ කියලා. නැහැ කපල ඉවත් කරනවා. තවත් සාන්තිවාදී ඕ මහරජේ මම තවත් සාන්තිවාදී. කන් දෙක කපල ඉවත් කරන්නට කියලා කියනවා. කන් දෙක කපල ඈතට ගිහින් කරනවා. තවත් සාන්තිවාදී. එක අතක් කපල ඉවත් කරනවා. ඒ සාන්තිවාදී තවත් අනිත් අතක් කපල ඉවත් කරනවා. නිකන් කල්පනා කරන තමයි මේ தත්ත්වයට බඳුන් වුණොත් කොහොමද තත්ත්වය කියලා. මේ නිකන් සිතන නෙවෙයි සිතන සිතිවිලි නෙවෙයි Taman මේ தත්ත්වයටපත් වුණ Tamanගේ සිතේ ස්වરૂපය මොකක්ද කියලා අවබෝධ කරගන්න. අනිත් කකුලක් කපලා දානවා කකුල් දෙකම කපලා ඉවත් කරනවා. කකුල් කපලා ඉවත් කරලා අත් කපලා ඉවත් කරලා කන්නාස් කපලා ඉවත් කරලා තව ශාන්තිවාදීද කියලා ඉන්නකොට ඒ මහරජා මම තව ශාන්තිවාදී කියනකොට පපුවට පයින් ගන්නවා. එතකොට තමයි බෝධිසත්වය ප්‍රකාශ කරන්නේ භූමියේ හන්තේජ පාදේත කන්නනා සංජේතේ චිරං ජීවිත සෝරාජාන කුඤ්ඤති මා දිශා කියලා. මගේ ඔය කන් කපල නාස් කපල අත් කපල පා කපල කියන මේ රජ්ජුරු බොහෝ කල් ජීවත් වෙච්ච ආශ්‍රව සත්‍යවා. නැහැ කුඤ්ඤති මා දිශා මා වෙන්නෝ කිපෙන්නේ නැහැ. මේ කතාව කරේ බෝධිසත්වයේ කනාගාමීච්ච කෙනෙක් නෙවෙයි සකදාගාමී වෙලා මාර්ගඵල ලැබලා හිටපු කෙනෙක් නෙවෙයි බුදු කෙනෙක් නෙවෙයි පුත්තජන භූමියේ සිටින කෙලෙස් වලින් යුතු කෙනෙක්. ඒ විදිහට මෛත්‍රියේ පරමර්ථ පාරමිතාව ධර්මයක් වශයෙන් ජීවිතේ නැති වෙද්දී පවා මම පූර්ණණය කළා. එක් අවස්ථාවකදී වුණා බෝධිසත්ව පොඩි කුමාරයෙක් තමන්ගේ මව කුමාරයා නලවනවා ඉන්නකොට පිය රජුරෝ ආවා පිය රජුරෝ ආවම ඒ කුමාරයාට එදත් පිය රජුරෝ දෙව්දා කුමාරයාට වැඩි ආදරයක් අම්මා දක්වනවා කියලා මේ බඩපියා ගෙන්නලා මේක මගේ අත්කප්පන් කපන් කියලා අනකරනවා. ඒ මම මම වෙලාප දෙමින් කෑ ගහනවා මෙහෙම කරන්න දෙපා කියලා. වදකයා කටුව අමෝරාගෙන සිටිනවා කියලා කියන අන ඒ පදින්නට රජුගේ ක්‍රෝධයෙන් දිලිසෙන ඇත්ත ඇත්තලින් යුතුව අන්න කරන මේකගේ මෙහෙම කරපම් මේ අත්කපම් මේ කපපම් මේ අත්කපම් කිය. බෝධිසත්ව කුමාරයා මේ තිදෙනාම දෙසටයි. තිදෙනාම දෙස බලලා මඩන්න මවට වද කර වදේ වද කරන්නට ඒ කියලා අන්න කරන පියරජුන්ට වද කරන වදකයාට තුන් දෙනාට මේකෙමයි තේරෙන්නේ. මේ විදිහට පාරමී ධර්මයන් පූර්ණේ කරපු වාර ප්‍රමාණය අසීමිතයි. මෙච්චරයි කියලා කියන්නට බෑ. එවැනි පාරමී සත්‍යයක් ඇති ඒ බෝසත් මූලයේදී ඒ ආකාරයෙන් පාරමී ධර්ම පූර්ණේ කරලා ඒක දැකලා සිටින ඒවා ඒ ඒ ආකාරයෙන් පූර්ණේ කරපු බව අද ඒ දේ කරන්නාසේ දකින බුදුරජාණන් වහන්සේ තමයි ඔය විදිහට දෙපැත්තක වෙන කීයකින් Tamange අංගපසංග කපකබා ඉවත් කළා තරහිතක් ඇති කර ගන්නවා නම් ඒ අය මගේ ශාසනයේ ප්‍රතිපත්ති පූර්ණේ කරන අය නෙවෙයි. අද බෞද්ධ කුයි තනන් දුරට තරහ ගන්නවද කියලා කල්පනා කරන තමන් ඒක නිසා තේරුම් ගන්නට ඕන මොන හේතුවකටවත් මම තරහ දෙයක් ඇති කර ගන්නට සුදුසු නෑ කිය. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා එත්‍යාවා බික්කේ පරිසස්සවනවා යම් කායෝ ආදාය ගමනියෝ. එත්‍යක්වත් පුරුෂයෙක්වත් මේ කය අරගෙන මරණයට පස්සේ යන්නේ නෑ මේක දාලා යන්නේ. ගියාත්මවල තිබුණ ශරීරවල අපි දාලා ආව එකක්වත් අත අරගෙන නැහැ. ඒ ශරීරයට හිංසා පීඩා කරදර කරන අයට අපි යම් යම් කායිකෝ වාචික මානසික ක්‍රියා කරලා අසතර කම්ම රැස් කරා නම් යම් යම් ඒ ආකාරයෙන් අසතර කම්ම රැස් කිරීමේ විපාක අපි අනන්තවත් දින්ද සමහරට අදත් විඳිනවා තව සමහරට අනාගතයේත් විඳින්නට සිදෙනවා. මේකයත් අපි මේ දාලා යන දෙයක්. මේකයට කවරෙක් මොනවා කළා නම් තවත් අපිට ඒවා ඒ කර්ම ශක්තිය නිසා අපේ දුක් පීඩා ලැබෙන්නට පුළුවන් මේ දුක් පීඩා දෙන කය අපි දාලා යන නමුත් අපි කරන අකුසල ශක්තියන් වල විපාකයන් අපට අත්දකින්න සිදු වෙනවා ඒ බව මනවින් තේරුම් ගන්නට ඕන ඒ විදිහට තේරුම් ගත්තාට පස්සේ තමන්ට තේරෙන්නට ඕන මොන හේතුවකටවත් මම තරහ සිතක් ඇති කරගන්නේ නැහැ කියලා ලෝකේ සාමාන්‍ය සත්වෝ ඉතින් ඉද බික්කේ ඒකච්ඡෝ ව්‍යාපන්න චිත්තෝ හෝති පදුත්තමන සංකප්පෝ ඉමේ සත්තාහඤ්ඤන්තෝ බංජන්තෝ උච්චින්දන්තෝ විනස්සන්තෝ අමාව අයේසන්ති සමහර සත්වෝ ඉන්නා මේ ලෝකේ මිනිස්සු විතරනේ ඔක්කොම සත්ව කොටස් Tamante ඒකේ හතුරුකම් පීඩාකම් කරදර කරන අය කෙරෙහි මේ සත්‍යෝ නැසේවා වෙනසේවා අංග වේවා ආදී වශයෙන් හිතන කියන ස්ථාප කරන සත්‍ය. මේ අපිට ශරීර මේ දුකක් දෙන ශරීරයක් තබාගෙන සිටින විට වේදාකාර අයගෙන් උවදුරු පීඩා ලැබෙන්නට පුළුවන්. අපේ සමාජ සොරුන් ඇවිල්ලා සමාජ සතුරන් ඇවිල්ලා තමන්ගේ විරුද්ධ විරුද්ධකම් කරන අය ඇවිල්ලා නොඑක ආකාර පීඩා කරදරය දෙන්න පුළුවන්. නැත්නම් අමනුෂ්‍යෝදර ඇවිල්ලා අමනුෂ්‍ය බලවත් හරි ජීවිතේ පාවෙන තරම් දුක් වේදනා ලබා දෙන්න පුළුවන්. මේ අවස්ථාවලදී මේ අවස්ථාවවලදී අප ඒ විදිහට නෙවෙයි යන් ලෝක සත්‍යය කටයුතු කරේ තු විදිහට නෙවෙයි කටයුතු කරේ තුනක්කලේ තුවන් ඉදලික්ක මේ කච්චෝ අව්‍යාපාද චිත්තෝ හෝති අපදුක්ඛමං සංකප්පෝ මේ සත්තා අවේරහන්තෝ අව්‍යාපජ්ජාහන්තෝ අනේකාහන්තෝ සතියත්තානම් පරිහරන්තෝ එදෙස් මේ අපේ ශීපත් කලේ තුවන්නේ මේ සත්‍යෝ වෛරණස්සෝ වෙත්වා ප්‍රෝධනස්සෝ වෙත්වා අවේරා හොන්තෝ අභ්‍යා පංචා හොන්තෝ අනින්දා හොන්තෝ නිදුක්ඛේපා වගේම සුඛියත්තානම් පරිහරන්තෝ තමන්ගේ ආත්ම භාවයස්ස සේ පරිහරණය කෙරෙත්වාස්ස පත්‍යත්වාස්ස පත්‍යත්වාදී අවංකවම සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය සිත පතුරවන්නට මෛත්‍රිය සිත පතුරවන්නට පුළුවන් ශක්තියක් දෙන්නට ඕන. මෙන්න මේ විදිහට මෛත්‍රී සිත පතුරවන්නට පුළුවන් වෙනකොට Tamanට පුළුවන්කම ලැබෙනවා මෛත්‍රී තුළින් ධ්‍යාන සිතක් උපදවා ගන්නට. මෛත්‍රී තුළින් ධ්‍යාන සිත උපදවා ගත හැකි ආකාරයක් පිළිබඳව ආකාර පිළිබඳව මේ සිතේ නිවන් දකින්න කියන උපතේ කරුණ දක්වා දෙමනා ඒ ආකාරයෙන් මෛත්‍රී සිතක් ඇති කරගත්තාට පස්සේ අපි මේ මෛත්‍රී සිත පතුරවනවා. පැතිරී පැතිරී යුතු ආකාරයක් දක්වන විට දෙකේ දෙකෝ මෙත්තාසහගතයෙන් චේස්තා ඒකන්දි සම්පරිත්තා විහෙති තථා දුක්ඛං තථා සත්‍යං තථා දුක්ඛං ඉති උත්තම දෝතිනිය සබ්බදී සම්බද්දතා සම්භාවන්තං ලෝකං මෙත්තාසහගතයෙන් චේස්තා විපුජේන මහත්කේන අපමානින අවේන අප්පජ්ජේන පරිත්වා විහෙති දිශාවට උදාහරණ වශයෙන් නගරයේ දිශාවට මේ මෛත්‍රී ශිත පදරුවා වෙනවා උදාහරණ උපමාවක් මා කියන්නේ අපිට මොල් පොළොවට වතුරක් දැම්මොත් එහෙම පොළොවේ ටික වතුර ගලාගෙන යනවා. ඒ වගේ වේගයෙන් මේ මෛත්‍රීසිත දිශාවට පතරවහින්නට පුළුවන්. දැන් ඉරපායාසිත තිබෙන වෙලාවට ඉර ගැටි යන ආකාරයේ බලාපොරොත්තු ආවොත් එහෙම අපිට ඈත පේන ඉසු එළිය නිවි නිවි නිවි නිවි එන ආකාරය දකින්න පුළුවන්. අපි නිවිනිවි යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටිනවා නම් අපිට පේනවා ඒ ආලෝකය නිවිනිවි නිවිනිවි ඈතට යන ආකාරය. මේ ආකාරයෙන් මනසේ ධ්‍යානශිත අපිට මේකෙන් පතුරවන්නට පුළුවන් එක දිශාවකට දෙවෙනි දිශාවට තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවට පතුරවන්නට පුළුවන්. උඩ දිශාවට පතුරවන්නට පුළුවන්. උඩ කියන්නේ මේ නිල් පාට ආශ දැක්කෙන තැන ආත වශයෙන් පේන තැන ප්‍රමණක් නෙවෙයි. ඉහළට ඉහළට අනන්තවත් ලෝක ධාතුන් තියෙනවා. මේ සියලුම ලෝක ධාතුන් වලට පහළට පහළට අනන්තවර ලෝක ධාතුන් තිබෙනවා. ඒ වගේම සරත් අතට සරත් අතට අනන්තවර ලෝක ධාතුන් තියෙනවා. මේ අනන්තවර ලෝක ධාතුවේ සිටින අනන්තවර සත්‍යයන් කෙරෙහි මෛත්‍රීසිත ධ්‍යානසිත අපට පතරවන්නට පුළුවන්. ඒ මතුරුල පතුරුල එකවරක් නෙවෙයි දහස්වරක් නෙවෙයි දසදහස්වරක් නෙවෙයි නැවත නැවත නැවත නැවත අපි ප්‍රගුණ කරොත් තමයි මෛත්‍රියෙන් ලැබෙන ආනිසංස ලබන්නට පුළුවන් වන්නේ. මෙත්තා වික්‍රේ චේතෝමත්‍ය ආශීතය බහිතය බෞද්ධිකතය අන්තතය වස්තුකතය අනුචිතය පරිත්‍යාය සුසමාගද්ධාය ඉමේ ඒකාන්තතාන් සංසාපාක සංග්‍රාදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන්නේ මෛත්‍රියෙන් ලැබෙන ආශස්ස ලබන්නට නම් මෛත්‍රිය මැචිත වරත් ඒවා කර බෑ මිත්තමාත්ම හොඳින් වශයෙන් කුට්ට කරන්නට ඕනේ ආමලාභී අකිච්චලාභී අපශරලාභී වන ආකාරයෙන් වශයෙන් කරන්නට ඕනේ. ඊටාම පහස්යෙන් ලබන්නට පුළුවන්. මෛත්‍රියෙන් ධ්‍යානයේ සිට වැඩ සිටපත් වේවා කියලා හිතනකොටම ධ්‍යානයේ සිටපත් වෙනවා නම් නිකාම්ලාභී. අකිච්චලාභී කිසිම අපහසුකින්තර උත්සාහයකින්තර ලබන්නට පුළුවන් නම් අකර්ෂණලාභී Tamanට කැමති වේලාවක් මෛත්‍රී සිට ධ්‍යාන සිට තබා ගන්නට පුළුවන් නම් අන්න ඒ ආකාරයෙන් වශයෙන් කොට කරගෙන ඉතුරු වශයෙන් භාවයට පත් කරගෙන ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා මෛත්‍රී සිට දිනු කරගatiya යුතුයි. මෙන්න මේ මෛත්‍රී ධ්‍යානයේ සිට තබා කරගෙන සිටින පුද්ගලයෙකුට යේච ව්‍යාපාරපච්චා උපජ්ජති ආශ්‍රාවිකා පරිලාහ මුත්තෝසෝ තේහි ව්‍යාපාදේෂ්ඨ ඇති වෙන යම් කිසි සංගෝල ධර්ම තියෙනවා නම් කෙලෙස් ධර්ම තියෙනවා නම් ඒවා ඇතිවන්නේ නැහැ සිත තුළින් ඇති වෙන දුක් පීඩා සංතාප පරිලාහ ආදී සියල්ලම ඇතිවන්නේ ඒ සියල්ලන්ගෙන්ම මුත්තෝසෝතේ මිදෙනවා නසෝතම් වේදනා වේදී දෙමස්ථාන ඒ මෛත්‍රී ධ්‍යාන සිතකින් වාසය කරන පුද්ගලයා දන්නා මෛත්‍රී ධ්‍යාන සිතේ තියෙන සාන්ත භාවයේ ප්‍රණීත භාවයේ නියුණු භාවයේ සංසුන් භාවයේ සංසිලීගී භාවයේ නිර්වාමිස සෝය ආදී මොකක්ද කියලා. එවැනි කෙනෙක් නසෝතම් වේදනා වේදේති සම්හායාමේ ඇති වෙන දුක් වේදනා පිටින්නට යන්නේ. මට තේරෙන උපමාවක් මම කියන්නම්. අපි හිතමු කෙනෙක් ගිනි වලක වැටිලා ඉන්නවා කොට තේින්නට බැරුව ගෙන්දෙන් පිච්චෙනවා අම්මා පැච්චිලා බොහෝ දුකසේ සිදෙනවා යම් කිසි කාණික පුද්ගලයෙක් ඇවිල්ලා මේ පුද්ගලයා උඹට අරගෙන ඒ ගින්නට දැරිලා තියෙන ගිනිගෙන පිච්චිලා තියෙන සමීරෙට බෙහෙත් ආදී ගල්නවා ආලේප කරනවා අර ශරීරයේ තුලින් දැන දෙවිලි නැතිලා සීතල භාවයට පත්වන තත්ත්වයේ ආදී ආලේප කරන ශිෂ්‍යයන්ගේ තියෙන සුවසේ මේ පුද්ගලයා ඉන්නවා ඔහුට කියනවා අර ගිනි වලට ගිහින් ගිහිල්ලා අම්බා නැවත පන්න නැවත සැරයක් පනින්නේ කියලා. ඔබට ඔබ අර ගිනි වලට ගිහිල්ලා නැවත සැරයක් පනින්නේ කියලා කියනවා. ඒ පුද්ගලයා ගිනි මලට පනිනවා කියා ගිනි මල දෙස බලන්නටවත් කැමති නැහැ. මොකද ਉਹ දන්නවා ඉන්ද්‍ර බලයේ ඉන්නකොට විඳපු දුක ඒ වගේම ਉਹ දන්නවා තමා ඒ ඉන්ද්‍ර බලයෙන් නිදහස් වෙලා සිටින විට ඇති වෙන ශාන්ත භාවයේ ඒ දුකින් තොර වෙලා සුවසේ සිටින ආකාරය මෙලෙසින් තරහා යාමේ ආදීනේ දැකපු කෙනා දන්නවා තමා තරහා යාම නිසා පිච්චි පිච්චි විදපු දුක මොකක්ද කියලා ඒ වගේම මෛත්‍රී ධ්‍යාන සිත වශීකත කැමති වෙලාවක කැමති තරම් වේලාවක් කිසිම පහර අපහසු දෙන්නතර අධිෂ්ඨාන කර විගසන මෛත්‍රී සිතපත් කරගෙන සිටින්න පුළුවන් පුළුවන් තැනට තේනවා මෛත්‍රී ධ්‍යාන සිතේ තියෙන සුවය මොකක්ද කියලා. එවැනි කෙනෙක් තරහසේ තමන්ම ඇති කරගෙන තමන්ම අර දුකකට නින්දර වලට පණින්නට යන්නේ හිතමස්සාතන් ව්‍යාපාදස්ස නිස්සරණ මෙයක් තමයි ව්‍යාපාදේ නිස්සරණය මේ ව්‍යාපාදේ නිස්සරණය සාංකාරික වශයෙන් ඇති කර ගන්නවත් පුළුවන් පතංග වශයෙන් ඇති කර ගන්නවත් පුළුවන් ඒ වගේම නිස්සම්බන වශයෙන් ඇති කර ගන්න පුළුවන් සමිච්ඡේද වශයෙන් ඇති කර ගන්න පුළුවන් ආකාරික වශයෙන් ගැන තදංග වශයෙන් මේ දෙවිදා ජීවිතයේදී ඇති වෙන ව්‍යාපාද ධර්මයන් තරාසිතේදී මෙතන මෙතන නැති කර ගන්නවා තරාසිත තරාසිත ආදේශී පරිකර මනතරා වෙන්නේ ආදී වශයෙන් ඒක තදංග වශයෙන් කරන ලබන නිදහස් වීමක් ව්‍යාපාදේ නිදහස් වීම. විසරණේ කියන්නේ නිදහස් වීම. ඒ වගේම මේ විදිහට ධ්‍යානසිතක් උපදවාගෙන සිටිනවා නම් ඒ ධ්‍යානසිත නොපිළිගන්නේ කියන තාක් කල් ඒ වගේම ධ්‍යානසිතේ චිත්ත සත්‍යයේ පවතින තාක් කල් අවුරුදු ගණන් කිසිම තැනකට ගන්න බැරි ඉන්න පුළුවන්. ඒක විස්කම්බන වශයෙන් ඇති කරගන්න ලබන නිස්සාරණයක්. ඒක නෙවෙයි අවශ්‍ය වන්නේ. ඕවා නැති යන. ඒක නිසා සමුච්ඡේද වශයෙන් ගහක මුළුත් එක්ක උදුරලා දාලා ඒ ගහ කොච්චර ඒ අලු ටික දිය කරලා දැම්මොත් නැවත ඒ ගස නිසා නැවතගත් අය ගසක් ඇතිවන්නේ නැතුව ASCII. අවදාවත් තම ඇති නොවන ආකාරයෙන් තහව සම්පූර්ණයෙන් අයින් කරන්නට ඕන කාමච්ඡන්ද පරිපරිණිවරණය නැහැ කරන්නේ අනන්තයි. එතකොට තමයි සමුච්ඡේද වශයෙන් කවදාවත් ඇති නොවන ආකාරයෙන් නැති කරන්නට පුළුවන් වන්නේ සංගදාගාමී නමුට තරහවත් ඒ වගේම කාමරාගය ඡේද 50 60ක් 70ක් පමණ අඩුයි. එතකොට ඒක කරන්නට නම් අනිවාර්යයෙන්ම Taman තේරුම් ගත යුතු ප්‍රධාන වශයෙන් ඔක්කොම ධර්ම ලෝකයේ තියෙන ජනතා ධර්ම සියල්ලම අනාත්මයි. තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඔක්කොම අනාත්මයි බාහිර පංචස්කන්ධ ධර්ම ඔක්කොම අනාත්මයි බාහිර සංස්කාර ධර්ම ජීවතු සෑම එකක්ම අනාත්මයි මේ මම නැත්තම් මේ මගේ මේ මට සිදු වුණා කියන හැඟීම තියෙන නිසා තමයි තරහ යන්නේ ඒ වගේම කාමච්ඡන්දය ඇතිවන්නේ මම මේ වේදනාව විඳිනවා කියන හැඟීමේ පිටලා ඒ පංචස්කන්ධ ධර්ම උපාදාන කරන නිසා ඒකට යම් කෙනෙක් පංචස්කන්ධ ධර්ම උපාදාන කරගෙන සිටින තාක් හරි එවැනි කෙනෙකුට කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නිවර්ණ ධර්මයන් ඇති වෙන එක සිදුවන්නට පුළුවන්. ඒ නිසා මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ තියෙන උපාදානය ටික ටික හෝ අඩු කරගන්න සිදු වෙනවා. නැත්තටම නැත්නම් රහත් වුණාම අනාගාමී වුණාම ඊට වඩා සම්මක් අඩු වෙනවා. නැති වෙන උපාදානය සකදාගාමී වලට අඩු වෙනවා. ඒක නිසා අනාත්ම ලක්ෂණය පැහැදිලිව තේරුම් ගන්න තමන්ට ඕනේ විදිහට තමන්ගේ ශරීරයේ පවතින්නේ නැහැ තමන්ගේ සිත පවතින්නේ නැහැ බාහිර ලෝකේ කවරෙක්වත් තමන්ට ඕනේ විදිහට හැසිරෙන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කියයි එයාට කියන්නට නිදහස තියෙනවා. හිතයි ඕනම කෙනෙක් ඕන දෙයක් Taman ගැන. ඒකට හිතන්ට නිදහසක් තියෙනවා. අපිට මොකෝ ඒ මොනවා කිව්වත් මොනවා හිතවත්. ලෝකේ සත්‍ය අපට ඔය විදිහට හැසිරෙන්නේ නැහැ. දේ සංසදයක දෙන්නේ නැහැ. අමනුෂ්‍යයක දෙන්නේ නැහැ. දේ සංසද්ද දේ සංසද්දයන් ඕන විදිහට හැසිරෙනවා. අමනුෂ්‍ය අමනුෂ්‍යයන් ඕන විදිහට හැසිරෙනවා. ඒ වගේම අමනුෂ්‍ය විලාසයේ තියෙන අමනුෂ්‍ය අමනුෂ්‍යයන් වශයෙන් හැසිරෙනවා. ඉතින් ලෝකයේ සත්‍යය Taman ඕන විදිහට හසුරවන්න බෑ. මේවා ඔක්කොම අනාත්ම. ස්වාභාවික ධර්ම සියල්ල මනාත්මයි. ඒක පරිමේම තේරුම් ගත යුතුයි. ඊළඟට තේරුම් ගන්නට ඕනේ කාමච්ඡන්දේ පිටිගේ ඇතිවන්නේ කොහොමද කියලා. රාගෝච දෝෂෝච පුතෝ නිදානා කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් වෙනසුවා. කාගේ ද්වේෂයේ ඇතිවන්නේ කොහොමද කොතනින්ද? බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දුන්නේ රාගෝච දෝෂෝච හිතෝ නිදාන. කාගේ ද්වේෂයේ පහළන්නේ Taman ගේ සිත තුළින් බාහිර අරමුණු දෙන්නේ මේක ඉතාමත් වැදගත් කාරණාවක්. බාහිර අරමුණු කෙනෙක් ගැටෙන්නේ බාහිර අරමුණු කෙනෙක් ඇලෙන්නේ ඒ වාතුලින් ඇලීම් ගැටීම් ඇති කර දෙනවා කියන මුලාව තිබෙන තාක්කල් පමණයි. Tamange අවිද්‍යාව කියනවා නම් ඒවා තුළින් ඒ විදිහට බාහිර අරමුණු තුළින් ඇලීම් ගැටීම් ඇති වෙනවා කියලා. එතකොට ඒ බාහිර අරමුණු කෙනෙක් ඇලෙනවා ගැටෙනවා. Taman තේරුම් ගත යුතුයි බාහිර අරමුණු තුළ නෙවෙයි කාමච්ඡන්දය තියෙන්නේ, පඩිගේ තියෙන්නේ, ඇලීම ගැටීම තියෙන්නේ. තමන්ගේ චිත තුළ. බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්දය ගැන කතා කරන එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා සංකප්පන ගෝපුෂස්සකාමෝන තේකාමා යානි චිත්තානි ලෝකේ. චිත්තං චිත්තානි චිත්තං චිත්තානි තත්ථේ ලෝකේ යතේ දීවා විඤ්ඤාන්තු ලෝක තණ්ඩා. නැතේ කාමය අනිත්‍යයි ලෝකේ ලස්සන අරමුණු ලෝකේ තියෙන කාමයන් නෙවෙයි ප්‍රිය රූප ප්‍රිය ශබ්ද ප්‍රිය ගන්ධ සුවඳ ප්‍රිය රස ප්‍රිය ස්පර්ශ මේ එකක්වත් කාමයන් නෙවෙයි ආමේ කියන්නේ සංකප්පලාභෝ උපසස්ස කාමෝ කෙනෙක්ගේ සිත තුළ සංකල්පයන් පිළිබඳ තියෙන ඇලීමට ආමේ කියන්නේ ඉස්සත් චිත්තානි තතේම ලෝකේ මේ ලස්සන විසිතව අරමුණු ලෝකයේ පැවතියාවයි අපිට නැති කරන්න බෑ ලක්ෂණ රූප ලක්ෂණ ශබ්ද මිහිරි සංකල්ප සුවඳ ආදී දේවල් ලෝකේ පවතිනවා නැති කරන්නට අපිට බෑ ඒ මොහේ ප්‍රතුණාවයි අතෙත් දිහිරා විඤ්ඤාණ චන්දන්ත ප්‍රඥාව තියෙන දැනත්තා මේවා කෙරේ තියෙන ඡන්දයයි නැති කරගන්න. බාහිර අරමුණු නැති කරන්න අපට හැකියාවක් නෑ. මේක පැහැදිලිවම තේරුම් ගන්න. බාහිර අරමුණු තුළ නිවි කාමච්ඡන්දය තියෙන්නේ බාහිර අරමුණු තුළ නිවි පටිවේ කියන්නේ. විශේෂයෙන්ම තේරුම් ගත යුතුයි එන්නේ මේ බාහිර අරමුණේ කාමච්ඡන්දේ ඇති බාහිර අරමුණේ කාමච්ඡන්දේ නැත්නම් බාහිර අරමුණේ පරිගේ ඇතිවන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්ම උපාදාන කරගෙන සිටින නිසා තමන්ගේම පංචස්කන්ධ ධර්මයි මේ විදිහට ඒක සම්බන්ධස්කන්ධ ධර්ම කෙරෙහි මේ විදිහට හැලෙන්නේ ඒවා කෙරෙහි මේ විදිහට ගැටෙන්නේ තමන්ගේම දේවල් හරියට අර බලල්ල තමන්ගේම වල්ගියල්ල ගැන ශ්‍රී ලංකා කැරිගේ ශ්‍රී ලංකන් ආකාරය මේ දැකලා. ඒ එයාගේම වල්ගේ ඒ සතා මණ්ඩගෙන දඟලනවා. ඒ වගේ තමන්ගේම පංචස්කන්ධ ධර්මවලගෙන තමන්ම දඟලනවා. හිතන්නේ බාහිර අරමුණු වලගෙන දඟලනවා කියන්නේ. මේ මුලාව තමන් අවබෝධ කරගන්න. මේ මං කියනකොට තේරෙන එක නෙවෙයි අවබෝධය කියන්නේ තමන්ටම අවබෝධය වැටෙලා පෙනෙන එක. ඒකයි අත්‍යවශ්‍යයි. එතකොට මේ බාහිර අරමුණු හමු වුණාට පස්සේ තියෙන ආස්වාද ඇතිවෙන්න නැතිද? අපි හිතමු ගියාත්ම වල හිටියා අපි අනන්තවත් කාමාස්වාද විඳලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ ඉඳන්නේ ඉජ්ජලම දිව්‍ය ලෝකවල තියෙන ඉජ්ජලම කාමාස්වාද විඳලා තියෙනවා. අද මොනවද ඒ ඉතිරිලා තියෙන්නේ? අද වශයෙන් මේ පිළිබඳ සංඥා මාත්‍රයක් පැත්තට කර ගන්න පුළුවන්. මේ ජීවිතයේ විඳිනවට කාමස්පාදයන් පිළිබඳව යන්තම් සිල සංඥාවක් සමහර ඒවා පිළිබඳ ඇතිවන්නට පුළුවන් ඇති කරගන්නට පුළුවන්කම ඇති සිටිවිලි මාත්‍රය. නමුත් බොහෝ දේවල් ගැන සිටිවිලි මාත්‍රයක් අත්‍යධික ගන්න පුළුවන්. තමන්ගේ හිත ද්‍රණාම ධර්ම ටිකක් ඇතිලා නැතිලා යනවා කාමච්ඡන්දේ ආස්වාද කරනවා කියන්නේ. වෙන මොකක්ම නෙවෙයි. තමන්ගේ වේදනාව ඇති වෙනවා නැති වෙනවා. ඒකට ආසාව ඇති වෙනවා. ඒ ආසාවත් ඇති වෙනවා නැති වෙනවා. වේදනාව වෙන දීමට හේතු ඒ අරමුණු කෙරේ මුතු භවිෂ්‍යකය ආදී වශයෙන් සංඥා ඇති කර ගන්නවා. කාමච්ඡන්දේ ඇතිවන්නට සුභ සංඥාව අත්‍යවශ්‍යයි. ඒ වගේම සුඛ සංඥාව අත්‍යවශ්‍යයි අයෝනිසෝ මනස්කාරය අත්‍යවශ්‍යයි එතකොට මේ අසුභ සංඥාව නෑ අයෝනිසෝ මනස්කාරය නෑ සුඛාස්කාරය කියන්නේ දුක කියලා දන්නේ ඔතේ සම්පලිතින් ඕට එනවා ඒක බලපන්න බෑ ඉමේෂා තමයි තේරුම් ගත යුත්තේ මේ බාහිර අරමුණු තුළ නෙවෙයි මේ ආස්වාදාදී ධර්ම ගැටීම ආදී ධර්මයන් තියෙන තමන්ගේ සිත තුළ මේ ආස්වාද ගැටීම් ඇති වෙච්ච ගමන් නැතිලා ගියා. නැතිලා ගියාට පස්සේ මොනවද වෙයිද කියන්නේ. දැන් පසුගිය ජීවිත ආත්මදයට බැලුවොත් එහෙම මොනවත් දැන් ඉතිරිලා නැහැ. මේ ජීවිතේ පසුගිය කාල පරිච්ඡේදයට බැලුවොත් මොනවත් ඉතිරිලා නැහැ. ශ්‍රී ලංකාවක් හමාගෙන ගොස් සරඹ නැති ගියාසේ. අන්තං දෙවි නාම මාත්‍රයක් ඇතුණා ඒ නාම මාත්‍ර ටික නැති ගියා උච්චරයි. මේ නාම මාත්‍ර තමානෙහි තමාගේ දෙයක් නෙවෙයි තමා හින්දා නෙවෙයි. මේ අනිම මාර්ගව ආත්මශ්‍රේ පැහැදිලිව අවබෝධ කරගන්න තියෙනවා. එතකොට මේ අනාත්ම වශයෙන් හේතුඵල වශයෙන් ඇති නැති යන ඵලදාමයක් වන ආමච්ඡන්දේව පටිගවැනි සිටිවිලි ධර්ම ඔය නාම ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ මොනවද තියෙන්නේ? මොකක්වත් නැහැ. අනිත් අතට ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට මේ අරමුණු හමුනාට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රම කොමාකාරය තේරුම් ගන්න. දක්ඛුන්ද පටිච්ච රූපේච උපස්සක්ඛුඤ්ඤාන දෙන්න සංගති දක්ඛ සංපස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා සංනා සංනා පච්චා උපාදාන උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාත පච්චා ජරා මරණ දුක්ඛ දෝමන සුඛාසා සම්භවන්ති ඊමේ තස්සේ චේලස්සේ දුක්ඛ කන්ද සම්දියෝ පොතේ ඇත්තට රූපයක් වෙනාට පස්සේ චක්ක විඥානය ඇතිවෙනවා චක්ක සංපස්ස ඇතිවෙනවා ඒක නිසා වේදනාවක් ඇතිවෙනවා සැප වේදනාවක් නම් ඇතිවෙනවා දැනනකට වේසි දුක් වේදනාවක් නම් ඇතිවෙනවා මනසහත් වේදනාවක් නම් අඥාන උපේක්ෂාවෙන් බොහෝ විට කටයුතු කරනවා එතකොට වේදනා පත්‍ය තණ්හා වේදනා නිසා තණ්හා වෙනවා තණ්හා නිසා උපාදාන ඇතිවෙනවා උපාදාන පත්‍ය භව ඒ නිසා කර්ම භව කරනවා කායික වාචික මානසික ක්‍රියා කම් සංස්කාර භව නිසා භව පත්‍ය ජාති සසල දුක වෙනවා ජාති පත්‍ය ජාති හේතුනා පස්සේ ජරාවත් වෙනවා මරණයත් වෙනවා සෝක පරිදේ දුක් දුන්නත් වෙනවා මේ ඔක්කොම දුක්ඛ කන්දේම අත්දකින්නට සිදුවෙනවා කනටත් එහෙමයි නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි ශරීරයටත් එහෙමයි මනසටත් එහෙමයි මේම සැපයි සැපයි සැපයි කියලා හිතලා මොනවා වෙලා හිටියා මේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කාමච්ඡන්දේ ඇතිවීමම දුකක් පරිගේ ඇතිවීමම දුකක් ඒකම දුක්ඛ සමුදය සත්‍යයි සතරවර සත්‍ය ධර්මයන් අපි අවබෝධ කරගත යුතුයි නිවන් ලැබීමට. ඒ නිසා ඒ தත්ත්වය Tamanta හරියටම තේරුම් ගන්නට පුළුවන් සත්‍යය වෙන්නට ඕනේ. එතන මේ දුකක් ඇති වෙනවා දුක්ඛ සමුදය සත්‍යයක් ක්‍රියාත්මක වෙනවා කිය. ඒ තමයි මේ දුක්ඛ සමුදය සත්‍යය ඇති කරගන්නේ. තමන්ගේම නොදක්කමට කවුරුත් ඇති කර දුන්නා නෙවෙයි. ඕනෑම තරහ යන අරමුණක් කෙරෙහි තරහ යන කෙරෙහි කෙරෙහි කිසිම තරහක් නැතුව අපිට බලන්න ඉන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඕනෑම සුවපත් ඒවා කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් තවත් කෙනෙකුට මොහු නැති වේවා විනාශ වේවා කියලා ස්ථාප කරන්න තරම් ඔක්කොම එකම සිතින් තමයි කරන්නේ. ඕනෑම ප්‍රිය රූප අරමුණක් විශ්වාසයෙන් ප්‍රිය නිමිත්තක් ඉතා ලස්සන කෙනෙක් දැක බලන්න රාගයෙන් හේතු කටයුතු කරන්නද පුළුවන් පිටිම රාගයක් නැතුව බලනින්නට පුළුවන් නැත්නම් පිළිපෙළ හිතේ ඉන්නද මම කලින් කිව්වා කාමයන්ගේ නිස්සාරණය ගැන කියනකොට පිළිපෙළ භාවනාව මැනේ බැලුලා ඒකෙන් ධ්‍යාන උපදවා ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන එක් අවස්ථාවකදී අසුබ නිමිත්ත යෝකම් අසුබ නිමිත්ත හදේට මනවින් මනවින් වඩලා වඩලා වඩලා තියෙන කෙනෙකුට අදුමිනිත්තක මනියුත්තස් කොණාමිත සුපනිමිත්තේ පාටිපිලත සංඛාති ඒසෝතස්ස නිසන්දෝ කියලා පාඩය. අසුප භාවනා මනමින් මැරෙන වඩන වඩන සිටින කෙනෙකුට සුපනිමිත්ත දැක ගමන්න අසුබ සංඛානය පිළිදීම පිළිදෙනවා. ඒ කියන්නේ අපි තම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියලා කවරේ මේ කරේ යන්නේ කරේ කවරේ කරේ විරුද්ධ පාර්ශ්වයක කෙනෙක් දැක්කම ඕකට ඉතින් ඇලෙන්න පුළුවන්, ආගයක් ඇති වෙන්න පුළුවන්, ආසාවක් ඇති වෙන්න පුළුවන්. පාඩ අසුබේ හරියට බහනා කරලා තියෙනවා නම් දැන් අද කාලේ මේ ඔය කාන්තා පාර්ශ්වයේ එළියේ පිටපැත්ත බොහෝ විවෘත කරගෙන යනවා. දැනකොට මොනවාදේ අංගලේ ඇතුලේ අමෙතුම් හැම ඇතුලේ මේද තට්ටු තියෙන කුරුලේ තියෙන මේ දුක සමන දේවල් තියෙනවා කියලා එකපාරට දැක්කම එකපාරට තේරෙනවා. බහනා කරනවා නේ එකපාරට තේරෙනවා. උදර කොටස් එළියට දාගෙන යන මේ ගෑනු ඉන්නා ලෝකේ. ඉතින් ඒ අදගන්න මේ මොනවද බඩවැල් ලැබුවේ මල මෝතර පොරවගෙන දුක නම් ප්‍රසූති බලවත් එළියට දාගෙන යනවා. කියලා එකපාරට Tamante හිතෙන භාවනා කරනවා නෙවෙයි නිකම් නැති වෙනවා. අර භාවනාව දියුණු කිරීමෙන් ඇතිවන අතුරු ඵලයක් නිස්සන්ද ඵලයක් ඒක. නැත්නම් ලස්සන මූණක් දැක්කොත් මොනවද මේ ශියුම් හන උඩින් ගිය ගමන් මේක ඇතුලේ තියෙන මේ ද මාසුන් ප්‍රතිපකාරම ප්‍රතිවාද දෙන මාසුන් දුක නාමන දේ ආදී කියලා එකපාරට දැක්කේනවා. බෙල්ලක් දැක්කත් එකපාරටම තේරෙනවා මේ ඇතුලේ තියෙන මේකයි. අන්න ඒ එකපාරටම Tamante වැටෙනවා නම් භාවනාවක් කරන්නේ නැහැ. නිකම්මනේ කායයෙන් නැති වෙනවා ඒක නිස්සන්ද ඵලයක් අසුභ භාවනා දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අසුභ භාවනා දිනු කරලා තියෙනවා නම් ඒ වගේම මෛත්‍රී භාවනා දිනු කරලා තියෙන කෙනෙකුට මම කලින්ම කිව්වා ව්‍යාපාරයේ මනස ව්‍යාපාරණක පනස් මනසිකරෝත ව්‍යාපාරයේ මෙනෙහි කරනකොට ඒ චිත්ත නැපක්කන්දස් නැපසීද දේ යනවා සිත දිවේ දිවේ යන්නේ සිත හැකිලලා එතනම නැතර වෙනවා. එතකොට තමන්ගේ සිිතේ යම් කිසි ආධ්‍යාත්මික දියුණුවක් ලැබලා තියෙනවා කියලා තමන් සතුටු වෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු දෙක ඉති කරගෙන සිටින පුද්ගලයා අර විදිහට ආත්ම ලක්ෂණය ගැන හරියට අවබෝධ කරගෙන කාමරාගයේ පරිදි කියන දේවක් වෙන ඇතිවන්නේ බාහිර අරමුණු තුළ නෙවෙයි සමාගයේම සිත තුළින් කියන අවබෝධය ඇති කරගෙන එතකොට ඒ ආමදාංග පරිග සිටිවිලි ඇති කරගත්තේ බාහිර අරමුණු ඇති කර දුන්නේ බාහිර අරමුණු නෙවෙයි සමාගය කියන නදස්කමට සමාවිෂින්ම එතෙන්දී ක්‍රියාත්මක වුණේ දුකක් සහ දුක්ඛ සත්‍යයක් කියලා ඒකත් තේරුම් අරගෙන ආමච්ඡන්දේ පරිගය කියන සිටිවිලි ධර්ම ඇති වෙච්චම නැති වෙනවා නැති වෙන සිටිවිලි වල මොනවද ඒ කරන්නේ මේ සියල්ලම අනාත්මයි කියලා පැහැදිලිවම අත්දකලා ඒ අවබෝධය තමයි ඇතිලා සිටින කෙනෙක් කලියු වන්නේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා සිටින එකයි. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකිනවා දකින්න කෙනෙකුට එවිට පුළුවන් වෙනවා කාමච්ඡන්දේ පටිගේ තුනී කරන්නට නැත්නම් නැති කරන්නට. එතකොට එවැනි කෙනෙක් ඒ කාමච්ඡන්දේ පටිගේ ඇතිවීමේ හේතු දකිනවා හේතු ඉවත් කරලා තියෙන්නේ ඊටත් අමතරව චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දකිනවා සත්‍ය දකින්න දුක්ඛ සමුදය සත්‍ය දකින්න මේ විදිහට කටයුතු කිරීමෙන් මාර්ග සත්‍ය වඩනවා නිරෝධේ සාක්ෂාත් කිරීම සත්‍ය තුලින් නිරෝධ සත්‍ය දකිනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අදාළපෝද කරයි කියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇති පරිදිම අපේ නිසි පරිදි මාර්ග ඵලයකට සිතපත් කරගන්න අපිට පත් කරගන්නට පුළුවන් වෙනවා සැවැටෙනවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි අපි කටයුතු කරන්නට ඕන උන්වහන්සේගේ අවවාද අනුශාසනාවලින් තොර වෙන අපට නිසි මාර්ගය ලබන්නට බෑ මේ මාර්ගයේ ගමන් කරන්නට බෑ ඒ අවවාද අනුශාසනා මත පිටලා ඒවා ප්‍රායෝගික වශයෙන් දකින්න තමයි අපි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ ඒ විදිහට කටයුතු කරගෙනලට පුළුවන් ඒ ආකාරයෙන්ම ප්‍රතිඵල ලබන්න ශේෂයෙන් වේවා ලබා ගැනීමට ප්‍රතිඵල ලබා ගැනීම නිවන සංසීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරන්නේ මේ දේශනාව නිම කරනවා කාලය බොහෝ දුරට ඉක්ම ගොස් දැන් තිබෙන්නේ ඒ කාර්යයේ අපි දෙවියන් දින්ද මොහාකාශයෙන් පාඩේගෙන ආවාසතයි බුම්මතා දේවානාගමයේ දිකාපින්නන් තමන් මොදිතා ජනන්දත් අන්තරාසංජ ජනන්දත් දේශනා ජනන්දත් කන්දුම් පාන්දේ සාතනේ මෙන්න අපි නිකන් මෙන්නේ මම මේ බාල සමාගම සඳහන් සමාගම හොතෝ යානි මන්පත්යයි ධම්මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛය මහන්තෝ සබ්බදුක්ඛා කම්මජතෝ මේ කුසසතිය මෙයට අනිමිෂන් කියන වාසනාව ශක්තිය ලාවේවා අපි වාදන සියලුස් නිච්ඡං උද්ධාපචයන් උටත් අවරෝධම්මා වඩන්ති ආයුවන්ව ස්කම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිය වෙත අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිජ්ජතු සුපදේවානිවචනෝ